Kiev Rivierae. पुनरालोकय සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් 1982 වසරේ ජුනි මාසයේ 28 වන දින ප්‍රචාරය කරන ලද පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනා හිමියන් පිළිබඳව උන්වහන්සේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. තුන්පත් රටා නිර්මාණය සහ ඉදිරිපත් කිරීම ජේ.බී. දිසානායක ගමේ පන්සලේ පුංචි හාමුදුරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නිතර නිතර බන් කියන්න සිද්ධ වුණාම ඒවට කාරණා හොයාගන්න එක. එක සැරයක් බන් කිව්වට පස්සේ ආය මාස ගණනක් යනකම් කරුණු නැහැ තවත් බණක් කියන්න පුංචි හාමුදුරුවන්ට. ඔය විදිහේ පුංචි හාමුදුරුවරු ඉන්න පන්සලකට යන්නේන සැදැහැවත් උපාසකම්ම කෙනෙක් හිටියා මාතර අම්මා කියලා. පන්සලේ පුංචි හාමුදුරුවන්ට හුඟක් ආදරේ මේ උපාසකම්මා. ඒ වුණත් පුංචි හාමුදුරු නම් ටිකක් බයයි උපාසකම්මට. උපාසකම්මා පන්සලට යන දකින්නකොට මොකද උපාසකම්මා වැඩිපුරම පන්සලට එන්නේ බණට ආරාධනා කරන්න. සමහර දවස්වලට පුංචි හාමුදුරුවරු කරන වැඩක් තමයි උපාසකම්ම එනකොට කාමරයට වැදිලා දොර වහගන්න එක. උපාසකම්මත් මේක නොදන්නව නෙවෙයි. ඇවිල්ලා දොරට ගහලා පුංචි හාමුදුරන්ට කියනවා, "ඔහොම නිකන් ඉඳලා බෑ පුංචි හාමුදුරුවනේ නිතරම පොතපත කියවලා බණ දහම් ඉගෙන ගන්න ඕන කියලා." මාතරම් මට බයයි එදා දොර වහගත්තු එක පුංචි හාමුදුරු නමක් අද හොඳ ධර්ම කතික නායක හාමුදුරු නමක්. ගුවන් විදුලියෙන්ම අවුරුදු 40කටත් වැඩි ගාණක් බණ කියලා පළපුරුදු හොඳ නායක හාමුදුරු කෙනෙක්. ඒ තමයි පූජ්‍යපාද මඩිහේ පඤ්ඤාසේ නායක හාමුදුරුව. අද අපේ තුම්පත් රට පූජ්‍යපාද මඩිහේ පඤ්ඤාසිහ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වට. මේ හාමුදුරුව උපන්නේ අදට අවුරුදු 69කට උඩදී මාතරද කිට්ටු මඩිය කියන ගමේ. මා උපන්නේ මාතර අසලම මඩිය ගමේ. ඒ පියාණන් කරෝලිස් පූජිතුගුණවද්ද නමින් හිටපු විදුහල්පති කෙනෙක්. මෑණියන් දීර්ඝසේකර පරම්පරාවට අයත් බෞද්ධ කාන්තාවක් පියාණන් අබෞද්ධ කෙනෙක්. එසේ වුවත් මෑණියන්ගේ බෞද්ධ කටයුතු වලට පියාණන්ගෙන් සම්පූර්ණ සහාය ලැබුණා. මෑණියන්ගේ ශ්‍රද්ධාදී ගුණ නිසා නිතර භික්ෂූන් වහන්සේලා නිවසට එන සිරිතක් තිබුණා. ඒ භික්ෂූන් වහන්සේලා අතර කුඩා කාලයේදී අඳුනගත්ත විදේශීය භික්ෂුණම තමයි ටිබෙට් මහින්ද ස්වාමීන් වහන්සේ. අප නිවස කිට්ටුව ආරාමිකයි වාසය කළේ ඒ නිසා නිවසට නිතර එන යන සිරිතක් වශයෙන් තිබුණා. තවත් ස්වාමින් වහන්සේලා එනවා ඒ වගේම ගෙදර විතර පින්කම් තිබුණා. මෑණියන් ඒ කටයුතු සංවිධානය කරනවා. පියාණන් ඒ සියල්ලටම උදව් කරනවා. වමනා කරන උපකරණ ආදී සියල්ලක්මත් සපයා දීලා සියලු උදව් කරලා පින්කම දාට නම් ගෙදර අත්හැරලා යනවා. ඊට පසුදා තමයි නැවත වරක් ගෙදරට පැමිණෙන්නේ. කොහොම තියෙන අතරේ ඒ පියාණන් ඉගෙන වූ පාසලට මුලින්ම ගියත් එහි වැඩි දවසක් ඉගෙනීමක් හැටියට ගත කරන්නට සිද්ධ වුණේ නැහැ. සහෝදරියන් තිදෙනෙකු හා සහෝදරයෙකු හිටියා. ඒ සහෝදරියන් තිදෙනා මාතර සාන්ත තෝමස් ගෑනු පාසලටයි ගියේ. ඒ නිසා කුඩා මාත් ඒ තුන්දෙනා සමග පාසලට යන්නට පාර දුන්නා. ඉතින් එහි ඉගෙනගෙන අවුරුදු 10 පිරුණාට පස්සේ මාතර ශාන්ත තෝමස පිරිමි පාසලේ අධ්‍යාපනය ලැබුවා. ඒ කාලේ නිතර පැමිණෙන භික්ෂුන් වහන්සේලා නිසා මහානවීමේ අදහස ඇති වුණා. ඒ උන්වහන්සේලාත් නිතර කියනවා මහාන වෙන්නට කියලා ඉගෙන ගන්න කාලේ ගැහණු පාසලේ ගුරුවරියනුත් නොඑක් විට කියලා තියෙනවා මේ ළමයා හොඳ මහාන කරන්නටයි කියලා. කෙසේ හෝ මෑණියන්ගේ බලවත් ඕනෑකම අර ස්වාමින් වහන්සේලා නිසා ඇති වුණා. ඒ ස්වාමින් වහන්සේලාගේ ආශ්‍රය නිසා මාත් කොහොම සතුටින් ඉන්නේට කැමති වුණා. පියාණනුත් ඒකට එකඟ වුණා. ඒ කාලේ කඹුරුගමේ දේවගිරි විහාරාධිපතිව වැඩ සිටි විහෙරගම්පිට සිටු රේවත ලොකුහාමුදුරන් වහන්සේ කවුරුත් පිළිගත් කෙනෙක්. දකුණු පළාතේ තුඩාවේ පඬිතුමා නමින් ප්‍රසිද්ධව සිටියේ අපාචාර්ය උත්තම පළයන්ී සිටි වජිරඥාන මහානායක ස්වාමීන් වහන්සේගේ පියාණන්. ඒ පළාතේ භික්ෂූන් වහන්සේලා ඉගෙනගත්තේ පළයන්ට ගිහිල්ලා ඒ තුඩාවේ පණිතුමාගෙන්. වේරගම් පිට සිට දේවත දුකහම්දුරන් වහන්සේත් තරුණ කාලේ පැලයන්ට ගිහිල්ලා තුඩාවේ පණිතුමාගෙන් භාෂා ශාස්ත්‍රය ඉගෙනගත් කෙනෙක්. ඒ කාලෙදී උන්වහන්සේ කෙරෙහි තිබුණ පැහැදීම නිසායි තමාගේ පුතාත් උන්වහන්සේට බාර දුන්නේ මාන කිරීමට. පැලෑනේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නාරද හාමුදුරන් වහන්සේ ආදී භික්ෂුන් වහන්සේලා රාශියක්ම ඒ ලොකු හාමුදුරන්ගේ ගෝලයන් හැටියට හැදුන වැඩුණා. මා බාර දුන්නේ ඒ ලොකු හාමුදුරන් වහන්සේටයි. උන්වහන්සේ බොහොම විනයගරුක උතුම් කෙනෙක්. ඒ නිසා අපට කුඩාවදී ඉඳලම විනයානුකූලව වත් පිළිවෙත් පුරමින් දවස ගත කරන්නට වුණු කළා. ඒ නිසා උදේ 4 වෙනකොට කූද්දනවා. 4:00 ඉඳලා වත් පිළිවෙත් කරලා බුදුන් වැඳලා වතපිරිත කියලා ඒ කටයුතු හොඳට සිද්ධ කරන්නට පුරුදු කළා. මාතරදී මහාන බිමට පැමිණි මේ පුංචි හාමුදුරුවෝ ටික කලකට පස්සේ කොළඹ වජිරාරාමයට වැඩියා. එතන සිට පැලෑනේ මහානායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙකු හැටියට අධ්‍යාපනය ලැබුවා. එහෙම අධ්‍යාපනය ලබන කාලයේදී පැලෑනේ මහානායක ස්වාමීන් වහන්සේ අසනීප ගතියෙන් යුක්තව සිටි නිසා ධර්ම විනය ඉගෙනු අතර භාෂා ශාස්ත්‍ර ඉගෙනවීමට පඬිත මාසඳුගොඩ පඤ්ඤාවංශ ස්වාමීපාදයන් වහන්සේ නවතාගෙන සිටියා. මේ භාෂා ශාස්ත්‍රාංශයේ චන්දෝලංකාර ආදිය ඉගෙන ගත්තේ ඒ පඤ්ඤාවංශ හාමුදුරන් වහන්සේගෙන්. එහෙම ඉගෙන ගන්න කාලයේදී 20 වයස සම්පූර්ණ වීම නිසා 1933 දී උපසම්පදාව ලැබුවා. ඒ කාලේ අසල තිබුණා මල්ලිකා නිවාසය කියලා මහලු නිවාසයක් දැනුත් ඒ තියෙනවා. ඔය අවධියේදී අප කවුරුත් එහි සිටි කුඩා වික්ෂූන් බණ කියන්නට පුරුදුනේ මහලු මඬමින් තමයි. මහලු මඬමේ හිටියා මාතර අම්මා කියලා බොහොම දැකුම් කළු වයසට ගියත් බොහොම පිරිසුදු අම්මා කෙනෙක්. ආරාධනාවට ඉන්නේ ඒ අම්මා ඉතින් එකවරක් බණ කිව්වම අපිට ආයෙමත් මාසිකට විතර බණක් කියාගන්නට අමාරුයි. කරුණු නෑ. ඉතින් අප ඒ අම්මා එනකොට කාමරයකට ගිහලා දොරවහ ගන්නවා. ඒ අම්මා ඇවිල්ලා දොරට ගහලා පොඩි හාමුදුරුවෝ රොහම ඉඳලා කොහමද බණ කියන්න එපාද බණ කියන්න පුරුදු වෙන්න ඕන කියලා කොහොම හරි යොදාගෙන යනවා. ඉතින් ආයිමත් මහන්සි වෙලා මොනවත් පාඩම් කරගෙන ගිහිල්ලා බණ කියනවා. එහෙම තමයි බණ කියන්නට පුරුදු වුණේ. කලාණී මහානායක ස්වාමීන් වහන්සේගේ බණ ඇසීම අපට ලොකුම උදව්වක් වුණා බණ ඉගෙන ගන්නට. බණ කියන හැටි ඉගෙන ගන්නට. අද මේ ක්‍රමයට බණ කියන්නට ආරම්භ කළේ කලයන්ී මහානායක ස්වාමීන් වහන්සේ කලින් තිබුණේ සූත්‍රයක් දේශනා කළා අටුවාව අනුව සූත්‍රය විස්තර කරනවා. ජාතක කතාවක් අරගෙන කතාව කියලා විස්තර කරනවා. මාතුකා පාඨයක් තබල ඒට උමනා කරන කරුණු නොයේ ග්‍රන්ථ වලින් එකතු කරලා අරගෙන මේ විදිහට දේශනා කරන්න පටන් ගත්තේ උන්වහන්සේකින් කියලා එදා හිටපු වැඩිහිටි හම්දුරන් වහන්සේලා ප්‍රසිද්ධියම ප්‍රකාශ කළා. උන්වහන්සේ ඒක බොහෝ පිළිවෙලකට කළා. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා සික්කඩ් විනායක හඳුරු මහගොඩ ඥානිසර නායක හඳුරුවන් බින්තර සර්ණංකර නායක හඳුරුවන් ඉතින් මාලිකා කන්දට උන්වහන්සේ ගියා ඉතින් එනකොට උන්වහන්සේගේ ආචාර්ය පාදයන් වහන්සේගෙන් සෑහෙන තරම් ඉගෙනගෙන ආවේ ඒ නිසා අවුරුදු 3කින් මාලිකන්දේ අධ්‍යාපනය අවසන් කළ ශ්‍යාම රාජිතයාගේ දිනාගත්තා. උන්වහන්සේ තරුණ කාලයේදීම බණ කියන්නට පුරුදු වුණා. හොඳට පිළියෙල වෙලා බණ කියනවා. උන්වහන්සේගේ එක විශේෂ ලක්ෂණයක්. මාළිකන්දේ බණක් දේශනා කළා. ඉතින් මහගොඩ ඥානීශ්වර නායක හඳුරු ආදී පිරිසත් පිටිපස්සෙන් ඉඳගෙන බණ අහගෙන ඉඳලා තියෙනවා. එහෙම ඉඳලා බණ ඉවරුණාට පස්සේ ඒ හාමුදුරුව යන ගමන් කියාගෙන ගිහිලා තියෙනවා පැලෑනෙට බණ කියන පැලෑනත් අහුවෙලා තියෙනවා. <laughs> කොහොමද බණ ඉතින් ඒ නිසා උන්වහන්සේගේ බණ අහලා අපත් ඒ ක්‍රමයට පුරුදු වුණා. මදිහේ පුංචි හාමුදුරුවන්ට ගුවන් විදුලියේ පළමුවෙනි බණ දේශනා කිරීමේ අවස්ථාව ලැබුණේ ආම්බෙන්. 1936 වෙසක් පුර පසළොස්වක් දාට පසුදා නියමව තිබිච්ච ධර්මදේශනාව වැරදිලා එහි සංවිධායක මහත්මයෙක් දිනකට හෝ දෙකකට කලින් කල්‍යාණී මහානායක ස්වාමීන් වහන්සේට දැනුවා මෙහිම නියමිත ධර්ම දේශනාව වැඩිදලා තියෙනවා කියලා. ඉතින් උන්වහන්සේ මට අනගහලා කිව්වා මෙන්න මෙහෙම ධර්ම දේශනාව වැඩිදලා තියෙනවා. මේක බලාගෙන කියන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ කාලේ ඉච්චර බණ දන්නෙත් නෑ. නමුත් ඉතින් දන්න තරමින් හරි මහානායක හඳුනන වහන්සේගේ වචනයට සලකලා හොඳයි කියලා බාරගත්තා. එදා ධර්මදේශනාව සිගාලෝවාද සූත්‍රයේ මාතෘකා කරගෙන කළා. ඉතින් ඒ ගැන මහජනියත් සතුටු වුණ නිසා එතන ඉඳලා නුකඩෝ අවුරුදු 43ක් බණ කිව්වා. ඒ වගේම අමතක නොවන දවසක් තමයි ලංකාවට බෝම්බ දාපු දවස. බෝම්බ දාපු දවසේ උතනම තිබුණා ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ඒ නිසා ඉබඳු තැන් වලට බෝම්බ දානවා කියන එකත් බොහොම ප්‍රසිද්ධ කතාවක්. එදත් වැරදිච්ච බණක් කියන්නට ගිහිල්ලා එතන හිටියා. ඒ ඉන්න අතරේ තමයි බණ කියන්න පටන් ගන්නටත් ඉස්සෙල්ලා බෝම්බ දාන්න ආරම්භ වුණේ. කෙසේ වුවත් එතෙන්ට කිසි කරදරයක් උනේ නැහැ. පැයකුත් මිනිත්තු 45ක් පිය ඇතුලේ ඉඳලා ඊට පසුව ආවා. ඉතින් ඊයින් පස්සේ ටිකෙන් ටික අප ධර්මී කියනට පුරුදු වුණා. අපේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට ටික ටික පණ ඉගැන්නුවා. කියන හැටි ඉගැන්නුවා. ඒ වගේම ලියන හැටි ඉගැන්නුවා. මුල්ම පොඩි පොත ලියන අවදීදී සලානේ මහානායක හඳුරන්මයි මේක ලියලා ගේන්නටයි කියලා නියම කළා. ගිරාවට පස්සේ උන්වහන්සේ ඒක හිම්බෙන් කපල කුටල හැදුවා. හදලා කිව්වා දැන් ඔන්න ආයෙමත් අලුතෙන් ගියාගෙන එන්නට ඕන. නැවත වරක් අලුතෙන් ගියාගෙන ගියා. ඒ පාර උන්වහන්සේ ඒක පිළි අරගෙන මුද්‍රණය කරන දායක මහත්මයාට බාර දුන්නා. ඉතින් ඉඳලා මේ යුද්ධ කාලේ ගත කළෙත් පන්සලේමයි ඒ කාලේ ඔක්කොම ආම්දුරුවේ එක එක පළාත් වලට ගිහිල්ලා පුද්ගුල් අරන් ගිහිල්ලා වජිරාරාම පුද්ගුලත් රත්නපුරේට අරන් ගිහිල්ලා සලානේ මහානායක හඳුරන් ආර්ධ හඳුරන් ආදී පිරිස නුවරඑළියට ගිහිල්ලා ඉතින් කොහොම හරි අපි ඒ කාලෙත් එතන හිටියා විශේෂයෙන් ඒ කාලේ තමයි මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයා ආරම්භ කරපු විද්‍යා විශාරද පන්තිය තිබුණේ ඒක නැවැත්වුවේ නෑ. ඉතින් ඒතන වික්ෂුන් වහන්සේලා ආවා. ඉතින් සා මාත් ඒ පන්තියට ගියා. ඒ කාලේ හිඳගෙන මහජනයාගේ කටයුතු සොයා බලාගෙන ඒවා එහෙම කළා. මලිගේ හාමුදුරුවෝ මුලින්ම පිටරටකට ගියේ පාහියන් හාමුදුරුවෝ උපන් රටට චීනෙට. යුද්ධයේ අවසාන වෙනවත් සමගම චීන සංගරාජ නමින් යම් යම් දෙනා හැඳුන්වපු තායිෂු යතීන්ද්‍රයන් ලංකාවට පැමිණියා. ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත දැකලා පැහැදුනා. පැහැදිලා මේ වගේ භික්ෂු પરම්පරාවක් චීනයේ ඇති කරගන්න ඕනේ කියන අදහස ඇතුව තමන්ගේ රටට ගිහිල්ලා වැඩපිළිවෙලක් සංවිධානය කරලා පොසත් දායක මහත්මයෙකු මුල් කරලා විහිදන් දරන්න සීල කටයුතු කරලා මේ හිටිය ෆාෆාන් කියලා චීන භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ භික්ෂුන් වහන්සේටත් ලංකා මහ බෝධි සමාගමටත් වික්ෂුන් වහන්සේලාහි අවුරුදු 5කටවත් එවන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අවස්ථාවේදී ෆාෆාන් වික්ෂුන් වහන්සේ වජිරාරාමයට පැමිණෙන කෙනෙක්. ඒ නිසා මාත් සෝම කේවින්ද තෙරුන් වහන්සේලා දෙනමත් චීනේ ධර්ම ප්‍රචාර කටයුත්තට තෝරාගත්තා. 946 අප චීනයට ගියා අවුරුදු 5ක් ඉන්න බලාපොරොත්තු වෙන. කටයුතු හොඳනම් ජීවිතාන්තයේ තික්ුණත් ඉන්නම් කියලා. යුද්ධ අවසානයේ නිසා ගමන් බිමනුත් බොහොම අපහසුකුව තිබුණා. නමුත් කොහොම හරි ඒ ෂැන්හයි වලට ගියා. අමාරුවෙන් නැවති නැවති තනින් තන ගියාම තායිෂු තතින්ද්‍රයන් වහන්සේ එහි ඉඳලා පිළි අරගෙන කටයුතු සූදානම් කළා. ඒ කාලේ අපේ කැපකරුවා හැටියට පත් කළ හිටියා චීන තරුණ මහත්මිය. දැන් මේ මහත්මයා තමයි චීන බෞද්ධ සංගමේ සභාපතිව සිටින්නේ. අවුරුදු කීපයකට පස්සේ මඩී හාමුදුරුවෝ චීනයේ ඉඳලා ආපහු ලංකාවට වැඩම කළා. මේ කාලේ තමයි මඩී හාමුදුරන්ට මුණ ගැහුනේ ආශ්‍රය කරන්න ලැබුණේ පැලෑනේ මහානායක හාමුදුරන් බැහැ දකින්න නොඑක් ලංකාවේ උගත්තු. ඒ අතර ඒ හිතට හොඳටම වැඩි තිබෙන පිරිස් තමයි ශ්‍රීමත් ටී.බී. ජයතිලක මහත්මයා, ඩී.එස්. සේනායක මහත්මයා, මුනිදාස කුමාරතුංග මහත්මයා, මාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයා. ඒ අය ඇවිල්ලා ඉතින් හොඳට සාකච්ඡා කරන අපට ලොකු ප්‍රයෝජනයක්. පිට පැත්තකින් ඉඳගෙන මේ සාකච්ඡා අහගෙන ඉන්නවා. ඉතින් විවිධ ප්‍රශ්න ගැන කතා කරනවා. එයින් අපි හුඟක් ප්‍රයෝජන ලැබුවා. ඔහුම ඉන්න කාලේ ඉන්දියාවේ වන්දනාවටත් සමග යන්නට අවස්ථාවක් ලැබුණා. වන්දනා කරගෙන ඉන් සිද්ධ කරගෙන පමණක් ඒමට වඩා තමක් දැනගෙන ඒම හොඳයි කියලා හිතලා 6 මාසයක් පමණ නතර වෙමින් ඉන්දියාවේ දෙක බලාගෙන නේපාලයට ගිහිල්ලා නේපාලයේ මාසිකමාරක් වාසය කළා. ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ අය. මහායාන බුද්ධ ආගම බහුලව ඇතත් ථේරවාද ධර්මයේ පැතිරෙන්නට පටන් අරගෙන ලංකාවට මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඉගෙනගෙන ගියා වජිරාරාමේ භික්ෂුන් වහන්සේලා කීප නමක් නතර වෙලා හිටියා. දැනට භික්ෂුන්ගේ ප්‍රධාන තත්ත්වයේ දරන ආචාර්ය අමෘතානන්ද ස්වාමින් වහන්සේ පැලෑනේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගෝල නමක් නිසා වජිරාරාමයේදී ඒකට වාසය කළේ. එහි එදා තිබිච්ච නීති අනුව භික්ෂුන් වහන්සේලාට එහිදී මහාන වෙන්නට බෑ. රට ඇතුලේ මහාන වෙන්න බෑ. මහාන වෙලා ඇවිල්ලා ඉන්නට පුළුවන්. ඊළඟට දහසිල් වෙන්නට එහිදී බෑ. පිට දහසිල් වෙලා ඇවිල්ලා ඉන්නට පුළුවන්. මුල්ම අවධියේදී ඔය අමෘතානන්ද වික්ෂුන් වහන්සේලා මහාන වුණේ ඒ උපසම්පදා වුණේ මෙහි. ඒ ආයත නියෝගයක් පැනෙව්වා හතර දිනකට වඩා රැස් කරලා කතා කරන්න බෑ කියලා. බෞද්ධයන්ට. එතෙන්දී මේ අය කිව්වා අපි මේ කතා කරන්නේ වෙන දෙයක් නෙවෙයි බණ කියන එක විතරයි. අපේ යුතුයකම ඒක අපි කරනවා. ඒ අවස්ථාවේදී නේපාලේ හිටපු ථෙරවාදී භික්ෂූන් සමූහෙම රටි නිරපුවා. අමතානන්ද භික්ෂුන් වහන්සේ ලංකාවට ආව පළාණී මහානායක හඳුරන්ට කිව්වම උන්වහන්සේ සංදේශයක් පිළියෙල කරලා අපේ නාරද හඳුන් වහන්සේ පිළිදසිතින් වහන්සේ මහාචාර්ය රත්නසූරියන් මහතා මහාචාර්ය අද ආරිපාල මහතා වේ හතර දෙනා පිටක් කළා රජතුමා හම්බ වෙලා මේ සංදේශය දීලා කතා කරන්නයි කියලා. ඒ අය ගිහිල්ලා කතා කරා කොහොම හරි ඒ රජතුමා හම්බුනේ නැහැ. අග්‍රාමාත්‍යතුමා මුණ ගැහිලා කතා කළා. එයාට නැවත වරක් එන්නට මඟ සැලසුවා. ඊට පසුව පිට ගමනක් යන්න වූයේ බුරුමේ සංගායනා කාලයේදී. භාවනා ක්‍රම සහ අභිධර්මයේ ඉගෙන ගන්නට. අපි ඒ කටයුතු වලත් යෙදුණා. ඒ ගියාට පස්සේ මේ ත්‍රිපිටක ශෝධන කටයුතු වලට අපේ අයපත් කළා. ඒ නිසා 6 මාසයක් පමණ ඒ කටයුතු වල නිරතව ඉඳලා ධර්ම සංගායනාවේ මුල් වාරයටත් සහභාගී වුණා. ඇවිල්ලා නැවත වරක් අවසාන කිරීමේ කටයුතු වලටත් ගිහිල්ලා පුළුවන් තරම් ඒ ශාසනික කටයුතු වල යෙදුණා. ඊට පසුව අප ආචාර්ය උත්තම පළාණිය සිරි වජිරඥාන මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඒ අවස්ථාවේදී සංඝයා ඉල්ලීමක් කළා ඒ තනතුර මට බාර ගන්නටයි කියලා. ඒ මහානායක තනතුර බාරගත්තා. පැරණි මහානායක හාමුදුරුවන්ට ඉටු කර ගැනීමට බැරි වුණු එක් අරමුණක් කෙරෙහි මේ කාලෙදී මඩියේ නායක හාමුදුරුවන්ගේ අවධානය යොමු වුණේ. උන්වහන්සේ විතර කියාපු කතාව තමයි අනේ මට භික්ෂුන් වහන්සේලා 59ක්වත් හදලා කියලා මෙරෙන්ට නැත්තම් කියලා. භාග්‍යවතුන් වහන්සේට ඒදී කරන්න බැරි වුණා. උන්වහන්සේ එක්තරා ප්‍රමාණයක ශාසනීය වැඩ ඇති භික්ෂු පිරිසක් හැදුවා. මාත් අම්පිටියේ රාහුල තිරුණහන්සේ කතා කළා තීරණයකට බැස්සා. උන්වහන්සේට කරන ලොකුම ගෞරවය උන්වහන්සේගේ අදහස සපුරන්නට භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයක් ඇති කිරීමයි කියලා. මහරගම පිහිටවපු ඒ ධර්මායතනය භික්ෂු අභ්‍යාස ආයතනය පැලෑනේ මහානායක හාමුදුරන්ගේ අදහසේ මල්පල ගැන්වීමක් හැටියට හඳුනන්න පුළුවන්. මෙහි අධ්‍යාපන පාඨමාලා දෙකක් තියෙනවා. සාමාන්‍ය අධ්‍යාපන පාඨමාලාව අවුරුදු 10යි. ඒ අවසාන වන්නේ පඬිතු උපාධියෙන්. ඒ වගේම ත්‍රිපිටක උපාධි වලින්. ඒ අනුව දැන් වික්ෂුන් වහන්සේලා 18 නමක් විතර පඬිතු උපාධිය ලැබලා තියෙනවා මේ ස්ථානයේ. ත්‍රිපිටක උපාධි ලබාපු භික්ෂූන් 30 ගණනක් වෙනවා. උසස් අධ්‍යාපනයේ අවුරුදු 5ක කාල පරිච්ඡේදයට ඒ උසස් අධ්‍යාපනයේට මුල් අවුරුදු තුනේ ත්‍රිපිටකය ඊළඟට හතරවෙනි අවුරුද්දේ භානක ක්‍රමයට භානක ක්‍රමය කියන්නේ එක කොටසක විශේෂඥ වීම. ඒ භානක ක්‍රමය කියන එක ත්‍රිපිටකය ඉගෙන ගත්තට පස්සේ එක සූත්‍රයක් නැත්නම් එක පොතක් අරගෙන ඒකේ විශේෂඥ වෙනවා. තමයි අංගුත්තර භානක, දීඝ භානක, මජ්ක්‍ධිම භානක කියලා පුරාණයේ හිටියේ එහෙම විශේෂඥ. අර සියල්ල හොඳට දැනගත්තට පස්සේ එහෙම කරලා පස්වෙනි අවුරුද්දේදී ඒ පිළිබඳව පරිශීලනය කරපු කාරණා පිළිබඳව යම්කිසි නිබන්ධනයක් සම්පාදනය කරන පස් අවුරුදු පාඨමාලාව. ඒ අතරට පෙරදිග අවරදිග දර්ශනය මනෝවිද්‍යාව තුලනාත්මක ආගම් පිළිබඳ දැනුම සාහිත්‍ය ඉතිහාසය ආදී කාරණා උගන්වනවා මදියේ නායක හාමුදුරුව ධර්ම ප්‍රචාරය සඳහා යුරෝපය ඇමරිකාව වගේ රටවලට ගියා නමුත් ඒ හාමුදුරන්ගේ වැඩිම අවධානය යොමුනේ අපේම මිනිස්සු සදන්නයි ඉතින් අපේ පිරිස අපේ ආයතනයෙන් මගින් හදන්නට ඕනේ කියලා තුරුණු සවි වැඩපිළිවෙලක් ආරම්භ කළා. ළඟට මෙහි සිල් ගන්න පිරිස බොහොමයි. කොටස් තුනකට බෙදලා තියෙනවා. ළමා, තරුණ, වෘද්ධ කියලා. ඒ ඇත්තන්ගේ වයසට මනසට අනුරූපව තමයි දේශනා සාකච්ඡා ආදී සියල්ලක්ම පවත්වන්නේ. සමුගක් උගත් පිරිසේනවා. වෛද්‍යවරු, නීතිවේදීන්, ආචාර්යවරු මේ තරාතිරම් වල උගත් අයත් වෙනවා. එය තරුණ සීල සමාදාන කොටහේ දවස ගත කරන්න. ඔය අතර මේ වෛද්‍යවරු ඉල්ලීමක් කළා අපට විශේෂ සේවයක් දෙන්නටී කියලා. එතෙන්දී එයාට සේවයක් බාර දුන්නා. දහම් පාසලේ ළමයි 3000ක් විතර ඉන්නවා. ඒ ළමයින්ගේ සෞඛ්‍ය පරීක්ෂණ කරලා සේරම වැඩපිළිවෙල කරන්න. දැන් උන් සාර්ථකව කරනවා. අද තුන්පත් කතා පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේ වටා කාර්මික සහාය ශාමලී සුදසිංහ අද තුන්පත් කතා නිර්මාණයකට ඉදිරිපත් කළේ ජේ.පී. දිසානායක නිෂ්පාදනය රාජා ධර්මපාල 1982 වසරේ ජුනි මාසයේ 28 වන දින ප්‍රචාරය කරන ලද පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීය මහානා හිමියන් පිළිබඳව උන්වහන්සේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා. යසෝ සබ්බේසු තානේසු පුරේසෝ හෝති පණ්ඩිතා ඉතිපි පණ්ඩිතා හොಂತಿ තත්ත තත්ත විචක්ඛනා පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද ඒ ඒ අවස්ථාවට අනුව විචක්ෂණ බුද්ධියෙන්ද ප්‍රඥාවෙන්ද පාණ්ඩිත්වයෙන්ද යුක්ත වන්න